අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බෞද්ධ ධර්ම ග්‍රන්ථවල තියෙන හරිම විශේෂ සූත්‍රයක් ගැන චූල ගෝපාලක සූත්‍රය. ඔව්. මේකේ තියෙනවා අර ගොපල්ලන් දෙන්නෙක් ගැන කියවන උපමාව ගගක් තරණය කිරීම සම්බන්ධයෙන්. හරියටම. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරලා තියෙන්නේ වජ්ජි දේශේ උක්කචේලා නගරේ කිට්ටුව අර ගංගා කියන ගංගිවරේදී. හ්ම්. ඔව්. අපේ අරමුණ තමයි අද මේකෙන් හොයලා බලන්න මේ නිවනට යන ගමනේදී නුවණ තියෙන මඟ පෙන්වීමයි නුවණ නැති එකයි අතර වෙනස හඳුනගන්න එක කොච්චර වැදගත්ද කියලා බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කළේ කියලා. හ්ම්. ඇත්තටම ඒක තමයි මූලිකම තේමාව. එකකින් කතාව දිගහැරෙන මෙහෙමයි නේද? මගද දේශයේ හිටියා කියනවා ටිකක් නුවණ අඩු ගොපල්ලෙක්. ඔව් අනුවන ගොපල්ලෙක්. හරියට හරි. වැහි කාලේ ඉවර වෙලා අර සීත කාලේ පටන් ගන්නකොටම මෙයා ගංග ගැනවත් එගොඩ මෙගොඩ වෙන්න හොඳ තැන්, ඒ කියන්නේ තොටුපළ ගැනවත් මුකුත්ම හොයන්නේ බලන්නේ නැතුව. කිසිම විමසීමක් නැහැ. ඔව්. නිකම්ම නුසුදුසු තැනකින් ගවපට්ටිය දැම්ම ගඟට වේදේහ රටේ උතුරු ඉවරට යවන්න හිතාගෙන. ම්ම් ඉතින් ඔතනදීම පේනවනේ දර නුවණ නැතිකමේ නොසලකිලිමත්කමේ ප්‍රතිඵලය කොච්චර භයානකද කියලා. විච්ඡේදේ මොකද්ද එතකොට? ඒ ගවපට්ටිය ගඟ මැදට ගියාම සැඩ පහරකට අහුවලා ඔක්කොම විනාශ වෙලා ගියා. කියන්නේ විපතටපත් වුණා. අපේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ උපමාව පාවිච්චි කරන්නේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් පිරිසක් ගැන. ඒ කියන්නේ ඇතම ආධ්‍යාත්මික ගුරුවරු ගැන කතා කරන්න. ඒ කියන්නේ ඒ ගොපල්ලා වගේම ඒ වගේ අනුවන විදිහට මඟ පෙන්වන අයත් ඉන්නව කියන එකද හරියටම හරි ඒ අය මේ ලෝකය ගැන පරලොව ගැන ඒ වගේම මායයට අයිති දේවල් ඒ කියන්නේ කෙලස් තණ්හාව වගේ දේවල් සහ මායයට අයිති නැති දේ ඒ කියන්නේ නිවන වගේ දේ ඒ වගේම මරණයට අයිති දේ මරණයට අයිති නැති දේ මේ එකක් යනවත් හරියට දන්නේ නැහැ අදක්ෂයි. එතකොට එහෙම අය කියන දේ ඇහුවොත් ඒක තමයි භයානකම. ඒ වගේ අදක්ෂ අය කියන දේවල් අහලා ඒ අයව විශ්වාස කරලා ඒ පස්සේ ගියොත් අනුගාමිකයන්ට වෙන්නේ ගොඩාක් කලයක් දුක් විඳින්න. දිගු කලක් දුකට අනර්ථයටපත් වෙනවා. ම්ම්. ඒක නම් පැහැදිලි. ඒත් එක්කම බුදුහාමුදුරුවෝ තවත් ගොපල්ලෙක් ගැනත් කතා කරනව නේද? නුවණැති ගොපල්ලෙක්. ඔව් ඔව්. නුවණැති ගෝපාලක ගැනත් කියනවා. එයානම් හරි වෙනස් නේද? එයා වැහි කාලේ අන්තිමේ සීත කාලේ පටන් ගන්නකොට ගඟේ తත්වය වතර පාර කොහොමද ආරක්ෂිත තොටුපළවල් මොනවද? මේ හැමදේම හොඳට හොයලා බලනවා. ඔව්. හොඳට විමසිලිමත් වෙනවා. කංගේ ස්වභාවය, ගැඹුර, සැරපාරවල්, තොටුපළේ ආරක්ෂිත බව මේ ඔක්කොම. ඊට පස්සේ තමයි සුදුසුම ආරක්ෂිතම තැන හොයාගෙන ගවයින්ව ගඟට බස්සවන්නේ. ඒකත් හරිම පිළිවෙලකට. ඔව්. ඒක තමයි ඒකත් මට හරි අපූර්වයි කියලා හිතුණා. මුලින්ම ඒ ගොඩ කරන්නේ කාවද? මුලින්ම යවන්නේ පට්ටියේ ඉන්න නායක ගවයන්. ඒ කියන්නේ අර වෘෂභයන්, පළපුරුදු, ශක්තිමත් ගවයන්. හ්ම් හ්ම්. ඊළඟට යවන්නේ ශක්තිමත්, නිරෝගී කීකුරු ගව පිරිස. ඊට පස්සේ ඊට පස්සේ තමයි අර තරුණ ගවයන්, වැස්සියන් එහෙම. අවසානයේට මේ ගොඩ කරවන්නේ දුර්වල වස්සන්. ඒ පිළිවෙලට මොකක් හරි හේතුවක් තියනවද? ඔව් අර නායකයෝ ඉස්සරහින් ගියාම අනිත් අය ඒ පාර දිගේ යනවා. ඒ වගේම ශක්තිමත් අය මැදින් යද්දී දුර්වලයටත් ඒක උදව්වක් වෙනවා. හරිම පුදුම දේ අර අලුතෝපන් වහුපටව ගැන කියන එක. ඔව් ඒක හරිම සංවේදී කාරණයක්. අලුතෝපන් වහුපැටව පවා අම්මලාගේ හඬ පස්සේ අර හඬ අහගෙන ඒ පස්සෙන්ම ගිහිල්ලා අර සැඩ පහරත් කපාගෙන කිසිම කරදරයක් නැතිව සුවසේ එගොඩරෙනවා. හරිම විශ්මිතයි. ඉතින් මේ නුවණැති ගොපල්ලාගේ ක්‍රමය කොහොමද අර ආධ්‍යාත්මික ගමනට සම්බන්ධ වෙන්නේ? මෙන්න මේ නුවණැති ගොපල්ලා වගේ තමයි ඇතම් ශ්‍රමණ බ්‍රාහමණයන්. ඒ කියන්නේ නියම ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන්. ඕන් මේ ලෝකයේ යථාර්ථය, පරලෝව ස්වභාවය, අර කලින් කිව්වා වගේ මායාවේ බලපෑම, ඒ කියන්නේ කෙලෙස්, තණ්හාව වගේ දේවල් වල ස්වභාවය සහ ඒවයින් මිදෙන මාර්ගය. හරියටම. ඒ ගැන හරිව දක්ෂයි. අවබෝධයක් තේනවා. ඉතින් ඕන් දේශනා කරන ධර්මය අහන අයට, ඒක විශ්වාස කරන අයට ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස යහපත පිණිස පවතිනවා. අර ගවින් එගොඩ කරපු පිරිවෙල ගැනත් බුදුහාමුදුරුව තවදුරටත් විස්තර කරනව නේද? ඔවුන් කවුරු වගේද? ඔවුන් වගේ තමයි සියලු කෙලෙස් සම්පූර්ණයෙන්ම නැසා මේ සංසාර ගමන අවසන් කරලා නිවන් අවබෝධ කරගත්තු රහතන් වහන්සේලා. ආ ඒ කියන්නේ උන්වහන්සේලා අර මායාවේ තණ්හා සැඩපහර සම්පූර්ණයෙන්ම තරණය කරලා ඉවරයි. ඔව්. ඒ අය ගොඩ වෙලා ඉවරයි. එතකොට අර ශක්තිමත් කීකුරු ගවයන් වගේ කවුද? ඒ ශක්තිමත් ගවයන් වගේ තමයි අනාගාමි භික්ෂුන්. අනාගාමි කියන්නේ ආයත් මේ කාම ලෝකෙට එන්නේ නැති අය. ඕන් අර ඕරම්පාගිය සංයෝජන පහක් ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන බැඳීම් පහ නැති කරපු අය. හරි. ඊළඟට අර තරුණ ගවයන් තරුණ ගවයන් වගේ තමයි සකදාගාමි භික්ෂූන්. සකදාගාමි කියන්නේ තව එකවරක් විතරක් මේ මිනිස්්‍ය ලෝකෙට එන්න අය. ඔවුන් පළවෙනි සංයෝජන තුන. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සම්පූර්ණින්ම නැති කරලා රාග ద్వේෂ මෝහ කියන අකුසල් මුල් තුනී කරගත්තු අය. අර දුර්වල වස්සන්? දුර්වල වස්සන් වගේ තමයි සෝතාපන්න භික්ෂූන්. සෝතාපන්න කියන්නේ නිවන් මගට පිවිසුණු ස්රෝතයට ආපන්න වුණු අය. ඔවුන් අර මුල් සංයෝජන තුන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා ඒ අය කවදාවත් අපායක උපදින්නේ නැහැ. නිවන ස්ථිරයි. උපරිම තව බව හතක් ඇතුළත නිවන් දකිනවා. අවසාන වශයෙන් අර අම්මගේ හඬ පස්සේ ගිය අලුත් උපන්වස්සන්. ඔව්. ඒ අය වගේ තමයි ධම්මානුසාරී සහ සද්ධානුසාරී භික්ෂූන්. ඔවුන් තවම සෝතාපන්නවත් වෙලා නැහැ. ඒ කියන්නේ මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි හැබැයි ඒ මාර්ගෙම ඉන්නේ. හරියටම ධම්මානුසාරී කියන්නේ ප්‍රඥාව මුල් කරගෙන ධර්මයේ ගැන නුවණින් විමසමින් යන අය. සද්ධානුසාරී කියන්නේ බුදුරදුන් ධර්මය සංගය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුතුව ඒ මාර්ගයේ යන අය. මේ දෙගොල්ලොම නිවැරදි මාර්ගයේ ඉන්න නිසා ඒ අයත් අනිවාර්යයෙන්ම නිවන කරාම යනවා. ඒ කියන්නේ මේ හැම දිනම Taman ඉන්න මට්ටමට අනුව අර සංසාර සැඩපහර කෙලෙස් සැඩපහර තරණය කරමින් ඉන්නෝ. ඔව්. එක්කෙනෙක් සම්පූර්ණයෙන් එගොඩ වෙලා අනිත් අය එගොඩ වෙමින් යන්නවා. හරියට අර ගවපට්ටිය වගේමයි. සූත්‍රයේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැනත් යමක් ප්‍රකාශ කරනව නේද? ඔව්. ඒක හරිම වැදගත් ප්‍රකාශයක්. උන්වහන්සේ කියනවා තමන් වහන්සේ තමයි මේ කියපු හැම දෙයක්ම මේ ලෝකය පරලොව මායයට අයිති දේ අයිති නැති දේ මරණයට අයිති දේ අයිති නැති දේ මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තු. ඒ ගැන පරතරටම ගිය දක්ෂතම කෙනා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ තමයි අර නුවණැතිව මඟ පෙන්වන්නා. හරියටම. ඒ නිසා උන්වහන්සේ දේශනා කළ ධර්මය ඒ විමුති මාර්ගය අනුගමනය කරන අයට ඒක දිගුකාලීන සැනසීමක් හිතසුයක් ගෙන දෙනවමයි. උන්වහන්සේ කියනවා මම තමයි නිවනට දොරටුව විවෘත කළේ මම තමයි මායාගේ තණ්හා සඩපාර සිඳ දැමුවේ කියලා. ඒ වගේම අනුගාමිකයන්ට දිරිගැන්වීමකුත් කරනවා. ඔව්, උන්වහන්සේ කියනවා පමුදිත වව් ප්‍රීතියෙන් ඉන්න අභය වූ නිවනට පැමිණෙන කියලා. බිය වෙන්න දෙයක් නැහැ. මාර්ගයේ විවෘතයි කියන පණිවිඩය දෙනවා. ඉතින් මේ චූලගෝපාලක සූත්‍රයෙන් අපට හරිම පැහැදිලිව පේනවා අර ගඟක් එතෙර වෙන්න හොඳ ආරක්ෂිත තුටුපලක් හොයාගන්න එක කොච්චර වැදගත්ද ඒ වගේම තමයි මේ ජීවිතයේ කෙන දුක්ඛ සැඩ පහරින් එතෙර වෙලා නිවනට යන්නත් නුවණ තියෙන දක්ෂ මඟ පින්වීමක් තියෙන්න ඕන කියන එක ඒක ඇත්ත ඒ වගේම මේක ඊතන් හොන අර ගුරුවරු මඟ පෙන්වන්නන් ගාඩ විතරක්ම නෙවෙයි මේ ගමනම මේ මාර්ගයම හරියට අර සැඩපහර වගේ ඒක තරණය කරන්නත් අපිටත් හැකියාව අවබෝධය නිවැරදි පිළිවෙත අවශ්‍යයි. හ්ම් නුවණත් ඕන නිවැරදි මඟ පෙන්වීමත් ඕන. ඔව් මේ සංසාර සැඩපහරෙන් එතර වෙන්න ඒ දෙකම එකසේ වැදගත් කියන එක තමයි මේ සූත්‍රෙන් ඇත්තටම අවධාරණය වෙන්නේ. හරිම වටිනා පාඩමක්. අවසාන වශයෙන් අර අලුතුපන් වහුපෙටිය කියන කාරණය එයා වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. ගඟේ සැර දන්නේ නැහැ. තුටුපළ දන්නේ නැහැ. හැබැයි අම්මගේ හඬ අඳුනනවා. ඒ හඬ විශ්වාස කරලා ඒ පස්සේ ගිහින් සැඩපහර තරණය කරනවා. ඔව්. ඉතින් මේ විමුක්ති මාර්ගයේදීත් අර ධර්මයේ ඇසීම, ඒ කියන්නේ සද්ධර්ම ශ්‍රවණය සහ ඒ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, ඒ කියන්නේ විශ්වාසය කියන එකේ සැබෑම ගැඹුරු අර්ථය මොකක් වෙන්න පුළුවන්ද කියලා අපිට ටිකක් හිතන්න පුළුවන්.